සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්සාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රයේහි මහා පුරුෂ විතර්ක පිළිබඳව සූත්‍ර පාඨයක් අපි මාතෘකාව හැටියට තබා ගත්තේ පසුගිය දේශනා පහකදී පමණ අනුරුද්ධ සූත්‍රය පිළිබඳව මූලික විග්‍රහයකුත් ඉන් අනතුරුව ඒ මහා පුරුෂ විතර්ක අතර පළවෙනි පුරුෂ විතර්කය අල්පේච්ඡතාවය පිළිබඳව දැනගත යුතු බොහෝ කරුණු ඒ අල්පේච්ඡතාවයට බාධා වෙන කාරණා අල්පේච්ඡතාවය පිළිබඳව හඳුනාගත යුතු කාරණා ඒ වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්නට යෙදුණා අද දවසේ පටන් අපි ආරම්භ කරන්නේ දෙවන මහා පුරුෂ විතර්කය පිළිබඳව පැහැදිලි කරන්නට අනුරුද්ධ හාමුදුරුවෝ හුදකලාව වාඩි වෙලා මේ දහම වටහන්නට පුළුවන් වෙන්නේ දහම ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ කෙබඳු ಗುಣ පුරුදු පුහුණු කරගත් කෙනෙකුටද කියලා හුදකලාව සිහි කරද්දී උන්වහන්සේට දැනුණු පළවෙනි කාරණේ තමයි අල්පේච්ඡ කෙනෙකුට පමණයි මේ දහම වටහන්නට පුළුවන්නේ මහිච්ඡතාවය ඇති කෙනෙකුට එය විශේෂ වෙන්නේ නැහැ කියන බව. දෙවන මහා පුරුෂ විතර්කයේ හැටියට උන්වහන්සේගේ මනසට එනවා යම්කිසි කෙනෙක් සන්තුෂ්ටිය පුරුදු පුහුණු කළොත් ඒ සතුට පුහුණු කරගත්තා වූ කෙනෙකුට පමණයි මේ ධහම ප්‍රගුණ කරන්නට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙන්නේ නොසතුට බහුල කෙනෙකුට ඒ සන්තුෂ්ටියෙන් බැහැර වුණු කෙනෙකුට මේ ධම් මඟ ප්‍රගුණ කරන්නට නොහැකි වෙනවාය කියන මේ කාරණේ අද දවසේ ධර්ම දේශනාවෙදී අපි මේ කාරණේ පදනම් කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී මානසික සතුට පිළිබඳව දේශනා කරලා තියෙනවා. බොහෝ සූත්‍ර ධර්මවල ඒ පිළිබඳව පැහැදිලි වෙනවා. ඒ වගේම කොයි කවුරුත් නිතර අහලා තියෙන සුපුරුදු ගාථා ධර්මයේ තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාස පරමා ඥාති නිබ්බාන පරමං සුඛං කියන ධම්මපද ගාතාව එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා සන්තුට්ටි පරමං ධනං මේ ලෝකයේ ධනය කියලා යමක් තියෙනවා නම් ධනය කියලා කියන්නේ සැප ලබා දෙන කාරණාවලට ඒ යම්කිසි ධනයක් තියෙනවා නම් භෞතික ධනයක් හෝ අධ්‍යාත්මික ධනයක් තියෙනවා නම් ඒ ධනය සතුට පරම කොට සතුට කෙලවර කොට පවතිනවා. අපි ධනය හරි හම්බ කරගෙන කායික මානසික සන්තුෂ්ටිය ලබන්නට බැරි වුණොත් සාමිස निराමිස වශයෙන් සතුට ලබන්නට බැරි වුණොත් ඒ උපයන්නා වූ ධනය තවදුරටත් ධනයක් හැටියට සම්පතක් හැටියට හඟින්නට පුළුවන් කමක් නැහැ. අද සමාජයේ බොහෝ කොට පෙනෙන්නට තියෙන කාරණයක් තමයි මේ ධනය උපයන පරමාර්ථය කුමක්ද කියලා තේරුම් නොගෙන භෞතික සම්පත් උපයන්නට යොමු වීම. ඒ වගේම ජීවිතේ පරමාර්ථ මොනවද කියලා හඳුනා නොගෙන ජීවත් වීම. මෙන්න මේ බඳු මූලික පරමාර්ථ අමතක කිරීම නිසා බොහෝ වෙලාවට මිනිසුන් ප්‍රධාන පරමාර්ථයන්ගෙන් ගිලිහිලා අවශේෂ කාරණා තුල එල්බගෙන විශේෂයෙන් අපි පසුගිය දේශනාවලදී පැහැදිලි කළා වගේ අවශ්‍යතාවයේ පසෙක තියෙද්දී හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන බවක් බොහෝ කොට සමාජයෙන් පෙනෙන්නට තියෙනවා. යම්කිසි කෙනෙකුට මේ සන්තුෂ්ටිය ඇති කරගන්නට සතුට පවත්වා ගන්නට ප්‍රධාන බාධකයක් වෙන්නේ අර විදිහට නිරන්තරයෙන්ම හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන ස්වභාවය. පසුගිය කාල වකවානුවක ටිකක් විවේකීව බණ භාවනා කරන්නට ඕනෑ කියන අදහස නිසා විහාරස්ථානය ආසන්නයේම හුදකලා තැනක් සකස් කරගෙන එහි ගුණධම් වඩන්නට යොමුණු මුල් අවදියේ නිරන්තරයෙන් මනසට නොසතුටක් උදාසීන බවක් එවැගේම නොඇලෙන ගතියක් මනසට දැනෙනකොට ඒ ගුණධම් පිළිබඳව ඇතිවෙන උදාසීන බව පිළිබඳව අපේ ගුරුවරයා සමග සාකච්ඡා කර අවස්ථාවක ගුරුතුමාගෙන් අපට ලැබුණු ප්‍රධාන උපදේශය තමයි නිරන්තරයෙන් සතුටින් ඉන්නට උත්සාහ කරන්න. එතකොට අපි කල්පනා කළා ඉතින් සතුටින් ඉන්නේ මොනවා සම්බන්ධවද? කුමක් සම්බන්ධවද මම සතුටු වෙන්නේ? නමුත් එහෙම කල්පනා කළාට හරියටම මේ කියන කාරණේහි ගැඹුර වැටහුනේ නැහැ. දීර්ඝ කාලයක් නැවත නැවත සිතනකොට කල්පනා කරනකොට තමයි ඒ සතුටින් ඉන්නට බැරි වෙන්නේ කුමක් නිසාද කියලා හොයන්නට උත්සාහ කරද්දී තමයි ඇත්තටම සතුට කියන්නේ මොකක්ද බොහෝ කොට අපට සතුට අහිමි වෙන්නේ කුමක් නිසාද කියලා හඳුනා ගන්නට ටිකෙන් ටික පුළුවන් උනේ සමාජයේ හුඟක් දෙනාට සතුටින් ජීවත් වෙන්නට බැරි ප්‍රධානම කාරණයක් තමයි Taman හිතන හැටියට හැම දෙයක්ම සිද්ධ වෙන්නට ඕන කියන මේ හැඟීම් මත දෝලණය වෙන ස්වභාවය ඒ කියන්නේ අපි නිතරම සිහිපත් කරනවා මිනිස්සු හැටියට තම තමන්ට රුචි අරුචිකම් තියෙනවා. තමන් කැමති වෙන අකමැති වෙන දේවල් තියෙනවා. කාමරාග පටිඝ කියන ක්ලේශ ධර්ම දෙක පවතින තාක්කල් ඒ ක්ලේශ ධර්ම දෙක අනාගාමී බවින් තමයි දුරු වෙන්නේ එතෙක් පුද්ගලයා సంతානය තුල රුචි අරුචිකම් මතුවී එනවා කාම ඡන්දය වශයෙන් එහෙම නැත්නම් කාම රාගය වශයෙන් නොඑක් නම් වලින් හඳුන්වන්නේ මේ රුචිකත්වය මේ භෞතික ලෝකයේ කම් සැප විඳින්නට ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් බාහිර ලෝකය ස්පර්ශ කරමින් Taman රුචි කරන ආකාරයට වින්දනය කරන්නට නැවත නැවත පෙළඹෙන ගතිය. එතකොට මේ ස්වභාවය මේ කාම රාගයේ නැමැති ක්ලේශය පුද්ගල సంతානෙහි පවතින තාක්කල්ම මේ පෙළඹවීම මිනිස්සෙක් තුළ පවතිනවා සත්වයෙක් තුළ පවතිනවා. ඉතින් ඒ නිසා ඒක නැතුවා වගේ කටයුතු කරන්නට කියන එක නෙවෙයි යම්කිසි කෙනෙක් ඒවා හඳුනා ගන්න හඳුනා ගන්න ප්‍රමාණයට තරමක් පාලනය කරගෙන මේ නොසතුට අවම කරගන්නට පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතවලත් අපි බොහෝ අවස්ථාවල ඒ ගුණධම් වඩන්නට යොමු වෙන මුල් අවදියේ සෑම දෙයක්ම අපි හිතන හැටියට පවතින්නට ඕන හිතන හැටියට කෙරෙන්නට ඕන කියලා අපි කල්පනා කරන්නේ. ඉතින් එහෙම හිතනකොට එහෙම කල්පනා කරනකොට ලෝකයේ කිසි දෙයක් අපට ඕන හැටියට සිදු නොවන නිසා හැම විටම මානසික ਸੰతాපයක්, උකටලී බවක්, අප්‍රසන්න බවක්, උදාසීන බවක්, එහෙම නැත්නම් නොසතුටක් අපේ මනසෙහි වර්ධනය වෙන්නට පටන් ගන්නවා. දැන් සමහර වෙලාවට මේ ලෝකය පිළිබඳව තමන් කැමති හැටියට සිදුවෙනවයි කියන එක ත්‍ෘෂ්ණා මූලිකව සිද්ධ වෙනවා වගේම සමහර වෙලාවට හොඳ යහපත් අදහස් පදනම් කරගෙන එහෙම වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් ඒ විදිහට තමන්ගේ හැඟීම් වලටම වහල් වෙලා ඒ විදිහට මෙහෙම වෙන්න ඕන අරහෙම වෙන්න ඕන කියලා තීරණය කරන අවස්ථා තියෙනවා. හැබැයි තව සමහර කෙනෙක් ඊට වඩා ටිකක් වෙනස් විදිහට සමහර විට සමාජ සදාචාර මූලධර්ම පදනම් කරගෙන ලෝකයේ තුල හැම කෙනෙක්ම සදාචාරව ජීවත් වෙන්නට ඕන මෙන්න මේ මේ විදිහට ඕන සමාජයක් නම් පවතින. ඒ වගේම මිනිස්සෙක් වුණාම පව්කම් වලින් බැහැර වෙලා කටයුතු කරන්න ඕන ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරන්න ඕන. එහෙම ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කරනවා නම් පුද්ගලයා මෙසේ මෙසේ විය යුතුයි. ඒ වගේම සමාජය තුල අසාධාරණකම් නොවිය යුතුයි. හැම කෙනෙක්ම සාධාරණව ජීවත් වෙන්නට ඕන. මෙන්න මේ වගේ හොඳ අදහස් පදනම් කරගෙනත් සමහර විට ලෝකයේ පිළිබඳව යම් යම් රාමු ඇති කරගන්නට උත්සාහ කරනවා. යම් යම් අච්චු හදාගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ තමන් හදාගත්තු අච්චුවට තමන්ගේ රාමුවට අනිත් හැම දිනාම අන්තර්ගත කරන්නට ලොකු ප්‍රයත්නයක යෙදෙනවා. මේවා දෘෂ්ටි වශයෙන් සමහර විට ඇති වෙනවා. ඒ වගේම අර සමාජයේ හොඳයි සම්මත වුණු කාරණා පදනම් කරගෙන මේ හැඟීම් පුද්ගල సంతානය තුළ ජනිත වෙන්නට පුළුවන්. අර Tamanගේ තෘෂ්ණාවට වහල් වෙලා යම් යම් දේවල් කරනකොට කෙනෙකුට වටහා දෙන්නට පුළුවන් ඔය තෘෂ්ණාව හොඳ නෑ තෘෂ්ණාවෙන් දේවල් අපේක්ෂා කරන්න එපා එතකොට තමයි ඔය දුක ਸੰతాපේ ඇති වෙන්නේ කියලා පහදා දෙන්නට පුළුවන් නමුත් අර ලෝක සම්මත වූ යහපත් රීතීන් පදනම් කරගෙන යම්කිසි කෙනෙක් අච්චුවක් හදාගත්තාම යම්කිසි නිර්ණායකයක් හදාගත්තාම එහෙම නැත්නම් සැලැස්මක් හදාගත්තාම රාමුවක් හදාගත්තාම ඒ පුද්ගලයා හැම විටම තර්ක කරන්නේ මම මේ සාධාරණය ගැනයි මම මේ කතා කරන්නේ. ඒ වගේම ලෝකයේ සදාචාර සම්පන්න ගැනකම ගැනයි මම මේ කතා කරන්නේ. ඒ වගේම ප්‍රතිපත්තිය ගැනයි මම මේ කතා කරන්නේ. ධහම ගැනයි මම මේ කතා කරන්නේ. ඉතින් මිනිස්සු ධර්මානුකූල කරන්නට ප්‍රතිපත්තියට යොමු කරන්නට මෙහෙම කරන්න නැතුව වෙන මොකද්ද කරන්නේ? අපි ඉතින් නිස්සබ්දවම හිටියොත් ලෝකය සම්පූර්ණයම කන පිට හැරිලා යනවා නේද? විනාශ වෙනවා නේද? ඒ නිසා අපි ටික ටික හරි මේ දඟලන ස්වභාවය නිසා නේද ලෝකයේ මේ යහපත් තැනක තියෙන්නේ. ඒ නිසා මිනිසුන් ඉබාගාතේ විනාශ වෙන්නට ඉඩ නොදී මේ සකස් කිරීමකට යම්කිසි රාමුවකට ඇතුළත් කරන්නට ඕන නේද කියලා ඒ අය තර්කානුකූලව සිතනවා. එනිසා Tamanගේ මනසේ පහළ වෙන හැඟීම ඒ හැඟීම නිසා ජනිත වෙන දුර්වලකම නොසතුට පිළිබඳව ඒ අයට ටිකක් පහදලා දෙන්නට දුෂ්කරයි. අපි නිතරම සිහිපත් කරන දෙයක් තමයි ඒ නරක දෙහි තියෙන නරක දැක්කට හොඳ නරක වෙන ආකාරය දැක ගන්න එක තරම් පහසු නෑ. අර සමාජයට යහමඟ පෙන්වන එක හොඳයි සමාජයට සුචරිතවත් බව කියා දෙන එක හොඳයි සමාජයේ යම්කිසි ප්‍රතිපත්තියකට යොමු කරන එක හොඳයි හැබැයි ඒක මෙසේම විය යුතුයි කියලා යම්කිසි රාමුවක් හදාගෙන හැමදෙනාම ඒක ඇතුළට රිංගවන්නට උත්සාහ කළොත් හැම විටම ඒබඳු පුද්ගලයෙකුට අසහනෙන් ජීවත් වෙන්නටයි සිද්ධ වෙන්නේ. ඔහුට මනසේ සතුටක් ඇති කරගන්නට තියෙන ඉඩකඩ අඩුයි. ඒ මොකක් නිසාද හැම කෙනෙක්ම අපි බලාපොරොත්තු වෙන හැටියට ඒ රාමුවට අන්තර්ගත කරන්නට බැරි නිසා. එතනදී ඒ රාමුවට එකතු කරන්නට සූදානම් වෙනකොට ඒ තනත්තාගේ නුසුදුසු කොටස් කියලා තියෙනවා නම් ඒවා බලහත්කාරයෙන් හරි බැහැර කරන්නට කප්පාදු කරන්නට ලොකු ප්‍රයත්නයක යෙදෙනවා. ඒ අදාළ පුද්ගලයා එකට කැමති වුණත් අකමැති වුණත් අපි බලපෑම් කරනවා. එසේ නොවිය යුතුයි, මෙසේ විය යුතුයි කියලා. එතනදී ගැටුම් නිර්මාණය වෙනවා. එතනදී හැලහැප්පිලි නිර්මාණය වෙනවා. එතනදී පක්ෂ ભેද ඇති වෙනවා. එතනදී පිල් බෙදීම් ඇති වෙනවා. මෙන්න මේ වගේ தත්වයන් සමාජය තුල උද්ගත වෙනකොට අර සතුටින් කරගෙන යන ප්‍රතිපදාව සමාජ මෙහෙවර වෙනුවට ගැටුම්කාරී ස්වභාවයක් තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් අපි කොච්චර සතුටින් යමක් කරන්නට ආරම්භ කළා වුණත් ඒ සතුට වැඩි කලක් පවත්වා ගන්නට බැරි වෙනවා. ඒ වෙනුවට නොසතුට ආදේශ වෙනවා මේ බඳු ප්‍රයත්නයක් නිසා. එනිසා අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕන යම්කිසි කෙනෙකුට සතුටින් ඉන්න බැරි ප්‍රධානම සාධකයක් තමයි ලෝකයේ පිළිබඳව රාමුවක් හදාගෙන අච්චුවක් හදාගෙන නිර්ණායකයක් හදාගෙන ලෝකෙ හැමදෙනාම ඊට අනුකූල විය යුතුයි කියලා මේ සිතන ස්වභාවය. එහෙම නැත්නම් තමන් හිතන, තමන් බලාපොරොත්තු වෙන, තමන් රුචි කරන විදිහට ලෝකයේ අනිත් හැම කෙනෙක්ම කටයුතු කළ යුතුයි කියලා හිතන මේ ස්වභාවය. මෙන්න මේ తত্ত্বය අපේ මනසෙහි පවතින තාක්කල් මේක හඳුනා නොගන්නා තාක්කල් පුද්ගලයින්ට සතුටින් ඉන්නවා කියන එක ඊතරම් පහසු කාරණයක් වෙන්නේ නැහැ. අපි කැමති වෙන අපි අනුමත කරන අපේ ෘචිකම අන් හැමදෙනාම අනුමත කළ යුතුයි කැමති විය යුතුයි කියන ස්වභාවයකට පත්වෙන නිසා බොහෝ කොට එතනත්තාට දොම්නසින් කටයුතු කරන්නට හේතු වෙනවා එයම කාරණයක් වෙනවා. ඒ නිසා සතුට ඇති කරගන්නට උනන්දු වෙන හැම කෙනෙක්ම මේ නොසතුට සඳහා ප්‍රධාන හේතුවක් වෙන තමන් කැමති විදිහටම ලෝකයේ දේවල් සිදු විය යුතුයි කියන මේ දෘෂ්ටිය තමන්ගේ මනසින් ටික ටික දුරු කරගන්න උත්සාහ කළ යුතුයි යම්කිසි සදාචාරමය පදනමක් තුල හෝ ලෝකයට රාමුවක් නිර්මාණය කරන්නට අච්චුවක් හදන්නට දඟලන උත්සාහය දෘෂ්ටිගතිකත්වය ටික ටික Tamanගෙන් බැහැර කරගන්නට උත්සාහ කළ යුතුයි. එහෙම කෙනෙකුට තමයි ජීවිතේ සතුට මොකක්ද කියලා අත්දකින්නට අත්විඳින්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සතුට ඇති කරගන්නට අපට බාධා වෙන තවත් ප්‍රධාන කාරණයක් තමයි අපි මෙතෙක් දින ගණනාවක් මුළුල්ලේ ධර්මදේශනාවෙහිදී පැහැදිලි කළ මහිච්ඡතාවය කියන්නේ බලාපොරොත්තු අධික භාවය. අපේක්ෂාවන් බලාපොරොත්තු බොහෝමයක් ඇති කරගන්නවා යම් යම් කාරණා පිළිබඳව. අපි අර මුලින් කීවා වගේ ඒවා පදනම් සහිත වෙන්නටත් පුළුවන්, පදනම් රහිත වෙන්නටත් පුළුවන්, සාධාරණ වෙන්නටත් පුළුවන්, යුක්තිගරුක වෙන්නටත් පුළුවන්, යුතුයකම් වගකීම් පිළිබඳව හිතලා වෙන්නටත් පුළුවන්. මොකක් හෝ නිර්ණායකයක් පදනම් කරගන්නට පුළුවන්. ඒ කවර පදනමක් ඇති කරගෙන හරි අපි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇති කරගත්තයින් පස්සේ හැම විටම ඒ තුලින් වෙහෙස කර බවක් නොසතුටක් ඇති වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. කුමක් නිසාද හැම විටම අපි බලාපොරොත්තු වෙන දේ ලෝකයේ සිදු නොවන නිසා. තතහාගතයන් වහන්සේ දේශනා කරනෝ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති සමහර වෙලාවට සිතූ දේවල් සිද්ධ වෙන්නේ නැහැ සමහර වෙලාවට නොසිතූ දේවලුත් සිද්ධ වෙනවා එනිසා අපි කවර ආකාරයේ බලාපොරොත්තුවක් ඇති කරගෙන හිටියත් ඒ බලාපොරොත්තු කඩ වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. කුමක් නිසාද? ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ අපේ රුචි අරුචිකම් මත නෙවෙයි ඊට අදාළ හේතු සාධක මත. එනිසා ලෝකයේ යමක් වෙනස් කරන්නට ඕන නම් ගොඩනගන්නට ඕන නම් අපි රුචි අරුචිකම් ඇති කරගත්තාය කියලා තේරුමක් නැහැ. ඒ කාරණය සිද්ධ වෙන අදාළ හේතු සාධක මොනවද කියලා හඳුනාගෙන අපට ඒ ගොඩනගන්නට ඕන නම් ඒ හේතු සාධක ගොඩනගන්නට ඕන ඒක වෙනස් කරන්නට ඕන නම් බැහැර කරන්න ඕන නම් ඒ හේතු සාධක හඳුනාගෙන ඒවා වෙනස් කරන්නට බැහැර කරන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඒ විදිහට යමක් ලෝකයේ තුල ගොඩනගනවා නිර්මාණය කරනවා හැරුණකොට හුදෙක් Tamanගේ රුචි අරුචිකම් තිබුණු පමණටම ඒ අනුව ලෝකයේ තුල දේවල් සිදු කියලා අපට අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් සමාජය තුල සමහර වෙලාවට ලෝක සම්මතයේ මත ඒ වගේම සමාජ සම්මතයේ මත සදාචාර පදනම් මත මව්පියෝ සමහර විට දරුවෝ අපට සලකන්නට ඕන කියලා එහෙම හැඟීමක් එහෙම කල්පනාවක් ඇති කරගන්න. එතකොට භික්ෂුන් වහන්සේලා මේ දායක පිරිස Tamanට සලකන්නට ඕන, ගරු කරන්නට ඕන, දන්පැන් දෙන්නට ඕන. මෙහෙම සංකල්පනාවක් ගොඩනගා ගන්නවා. මොකද කාලයක් තිස්සේ මේවා සමාජගත වෙනකොට දීර්ඝ කාලයක් ඒවා ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ ලබන පුද්ගලයා විසින් ඒක Tamanට අනිවාර්යෙන් ලැබිය යුත්තක් කියන ඒ තීරණයට ඒ දෘෂ්ටියට කලක් යද්දි එළඹෙනවා ඒක Tamanගේ අයිතිවාසිකමක් හැටියට හිතන්නට උත්සාහවත් වෙනවා නමුත් ඇත්තටම ලෝකයේ තුල යම් වරප්‍රසාදයක් කෙනෙකුට ලැබෙන්නේ සාධක මත ලෝකේ හැම විටම සැකසීලා තියෙන්නේ ගනුදෙනු කරන ස්වභාවයකින්. අනෙක් පැත්තට යමක් ලැබෙනකොට ඒ පැත්තනොත් යමක් මේ පැත්තට ලැබෙනවා. මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වෙන සාපේක්ෂ වශයෙන් නඩත්තු වෙන ගතියක් තමයි මේ ලෝක ධර්මතාවයන්හි පවතින්නේ. ඒ නිසා තමයි පටිච්ච සමුප්පන්නයි මේ ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම විටම හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි හටගෙන පවතින්නේ. ඒ ඒ අදාළ හේතු සාධක මත තමයි යැපෙන්නේ. ඒ නිසායි අදාළ හේතු සාධක ගොඩ නැගෙන්නේ නැතිනම් ඒ අදාළ ප්‍රතිඵලය අනෙක් පැත්තට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි මල් ගහක් හිටෙව්වොත් ඒ මල් ගහේ මල් පිපෙන්නට නම් අදාළ සාධක ගොඩ නැගෙන්නට ඕන අවශ්‍ය ප්‍රමාණයට පොහොර වතුර ඉරේලිය මේවා නිවැරදි විදිහට ලැබෙනකොට තමයි ඒ ගහෙන් අපට මල් ලැබෙන්නේ ගෙඩි හැදෙන ගහක් අපි හිතෙවොත් ඒ ගෙඩි හැදෙන ගහට අවශ්‍ය පොහොර වතුර සූර්යාලෝකය ආදිය නිවැරදි විදිහට ලැබුණොත් තමයි ඒ ගහෙන් අපට ගෙඩි ලැබෙන්නේ. එතකොට ඒ අදාළ සාධක ටික සම්පාදනය කරන කරන ප්‍රමාණයට එයින් අපට ආපස්සට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි පුද්ගලයන් අතර උනත් සම්බන්ධතාවය පවතින්නේ. ලෝකෙ හැම විටම වගේ අනෙක් පැත්තට යමක් සිද්ධ වෙනකොට තමයි ඒ පැත්තෙන් අනෙක් පසට යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. කුසල කුසල කර්ම විපාක තුල තියෙන්නේත් මේ સિદ્ધාන්තයමයි. ඒ වගේම යුතුයකම් වගකීම් පිළිබඳව තියෙන්නේත් මේ સિદ્ધාන්තයමයි. මේ හැම තැනකදීම මේ හේතුඵල කියන නියමය තමයි ලෝකෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා මව්පියෝ හැටියට දරුවන්ගෙන් යමක් බලාපොරොත්තු අපේක්ෂා කිරීම කියන එක එහෙම අපේක්ෂාවක් බලාපොරොත්තුවක් හැටියට තබා ගත්තට තේරුමක් නැහැ. ඒ Tamanට දරුවන් සලකන තැනට දරුවන්ගේ ගුණනුවණ වර්ධනය කරන එකයි ඇත්තටම කල එහෙම වර්ධනය කරලා පෝෂණය කරලා ඒ අයට Tamanගෙන් කරන්නට තියෙන යුතුයකම් කොටස කළාම ඒ අය මව්පියන්ට සලකනවද නැද්ද කියන එක ඒ දරුවන්ගේ කාරණයක් වෙනවා. ඒක අපි අමුතුවෙන් අපේක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්න යන්න දෙයක් නෑ. එහෙම බලාපොරොත්තුවක් ඇති කරගත්තු ගමන්ම එතන යම්කිසි ගැටලුවක් නිර්මාණය වෙනවා. වික්ෂුන් වහන්සේලා හැටියට දායකකාරකාදීන් වෙනුවෙන් කරන්නට පුළුවන් යුතුයකම් වගකීම් කොටස කරගෙන යනකොට ඒ දායකකාරකාදීන් සදහැසිතින් Tamanට යම් ආකාරයකට ගරු දක්වන්නට පුළුවන්. ඒක ඒගොල්ලන්ගේ ප්‍රමාණය. අපට මෙසේ මෙසේ විය යුතුයි කියලා අපි අපේක්ෂා කරන්නට යනවට වඩා ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන හැටියට සාධක මෙහෙවන්න පුළුවන් නම් ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි ඥානාන්විත ක්‍රියාව වෙන්නේ. ඒ වගේම දායක පින්නතුන් භික්ෂුන් වහන්සේලා අපට මෙසේ මෙසේ කළ යුතුයි කියලා දේවල් අපේක්ෂා කරනවට වඩා ඒ Tamanට හාමුදුරුවන්ගෙන් අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලැබෙන හැටියට කටයුතු කරන්නට පුළුවන් නම් එය තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මෙතනදී හඳුනා ගන්නට ඕන හුඟක් බලාපොරොත්තු අපේක්ෂා ඇති කරගෙන මෙසේ විය යුතුයි මෙසේ විය යුතුයි කියලා තීරණය කළාට තේරුමක් නැහැ. යමක් සිදුවිය යුතු නම් එය සිදුවෙන ආකාරයට අදාළ හේතු සාධක ගොඩනැගීමයි කල යුත්තේ. එහෙම කරන කෙනෙකුට තමයි নিরপেক্ষව හැකිතාක් දේවල් අදාළ කටයුතු ටික කරනවා ඒක ලැබෙනවා නම් ලැබෙනවා නොලැබෙනවා නම් එහෙම නොලැබුණේ මොකක් නිසාද කියලා ප්‍රඥාවෙන් හේතුඵල වටහාගෙන නැවත ලැබෙන්නට අවශ්‍ය සාධක ගොඩනගන. Tamanට යමක් නොලැබෙන්නට මොනවා හේතුවක් මූලික වෙන්නට පුළුවන්. අපි නිතරම පැහැදිලි කරලා දෙන්නේ එකයි මේ ලෝකේ කිසිවක්ම අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් යහපතක් වුණත් අයහපතක් වුණත් ඒ හැම දෙයක්ම හේතු සාධක ඇතුවමයි හේතු ප්‍රත්‍ය සහිතවමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. එනිසා තමන් යම්කිසි හේතු සාධක ගොඩනගලා යමක් ඉටුනේ නැහැ කියලා කියනවනම් අපිට ලෝකෙට චෝදනා කරන්නට බෑ. එහෙමනම් එතන මොනවා හරි සාධක ටිකක් අවම වෙලා තියෙනවා. දැන් පසුගිය කාලවකවානුවේ ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන මේ ගාථාව මාතෘකා කරගෙන දේශනා වැඩි ප්‍රමාණයක් අපි සිද්ධ කළා. එහිදී නිරන්තරයෙන් අපි මේ කරුණු පිළිබඳව නැවත නැවත සිහිපත් කළා. අපි මෙතෙක් ධර්මයේ ඇසුරු කළා ඒත් මේ ප්‍රතිඵලය නැහැනේ. අපි ලෝකෙට මෙච්චර උදව් කළා ඒත් අපිට මෙහෙම යහපතක් වුණේ නැහැනේ කියලා ලෝකයට දහමට බුදුහාමුදුරන්ට චෝදනා කරන්නට බෑ. එහෙම නොලැබුණා නම් මොකක් හරි ඒ අදාළ සාධකවල ඌනතාවයක් තියන්නට පුළුවන්. එනිසා ඒ ගැන අපි නැවත නැවත සිතා බලන්නට ඕන. එහෙම සිතා බලද්දි ප්‍රඥාව අවදි වෙනවා. එහෙම සිතා බලලා ක්‍රියාත්මක වෙනකොට වීරය අදිෂ්ඨානය අවදි වෙනවා. අන්න ඒබඳු ප්‍රතිපත්තියක් තුළින් තමයි ඒ බලාපොරොත්තු වෙන දේ සඵල කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් හුදෙක් බලාපොරොත්තු වුණු මාත්‍රයෙන්ම අපට යමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සාධක රහිතව පදනම් විරහිතව ලෝකයෙන් යම් යම් දේවල් අපේක්ෂා කරනවා නම් ලෝක සම්මුතියට අනුව අර මව්පියන්ට දරුවෝ සලකන්නට ඕන, හාමුදුරුන්ට දායකයෝ සලකන්නට ඕන ආදී වශයෙන් සම්මතයේ මත පමණක් අපි දේවල් අපේක්ෂා කරලා බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා නම් සාධක ගොඩනගන්නේ නැතිව ඒක හුදෙක්ම නොසතුට නුරුස්නා බව ගැටීම ඇති වෙන්නට කාරණයක් වෙනවා සතුට දියුණු වෙන්නට කාරණයක් වෙන්නේ නැහැ ඊළඟට තුන්වෙනි කාරණේ තමයි අපේ සතුට අහිමි වෙන්නට අපේ ලද දේ පිළිබඳව සන්තුෂ්ටියෙන් ලැබුණු දේත් එක්ක වඩා යහපත් විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවට වඩා හුඟක් දෙනා තුල පෙනෙන ගතියක් තමයි Tamanට ලැබිලා තියෙන දේ බොහොම පල්ලෙහා මට්ටමින් හැල්ලුවට ලක් කරමින් Tamanට නොලැබුණු දේ තමයි උසස්ම දේ කියලා හැමතිස්සෙම අපේක්ෂා කරන ගතිය. දැන් යම්කිසි කෙනෙක් නගරේ ජීවත් වෙන්නට ගිහිල්ලා කාලාන්තරයක් නගරේ ඉන්නකොට ඒ අය කල්පනා කරන්නේ නගරයේ ජීවත් වෙන්න සුදුසු තැනක් නෙමෙයි ගම තමයි ජීවත් වෙන්න හොඳම තැන. ගමේ ඉන්න අය කල්පනා කරන්නේ මේ ගම නම් ජීවත් වෙන්න පහසුකම් මදි නගරේ ඉන්න අය නම් බොහොම සැපසේ ඉන්නවා අපි කවද්ද නගරයට යන්නේ. ඒගොල්ලෝ ඒ පැත්ත ගැන බලාගෙන හොල්ලමින් ඉන්නවා. එතකොට ගිහි අය කල්පනා කරනවා මහාන වුණොත් තමයි හොඳට ගුණධම් වඩන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා නම් හොඳට සතුටින් සුවසේ ඉන්නවා හැම දෙයක්ම උන්වහන්සේලාට ළඟට ලැබෙනවා අපිට වගේ ප්‍රශ්න නැහැ අපි තමයි මේ ගිනි ගොඩක දැවෙන්නේ ඒ නිසා මහාන වුණොත් තමයි සුවසේ කටයුතු කරන්න ගුණධම් වඩන්නට පුළුවන් කියලා ගිහි අය පැවිද්දාගේ පැත්ත බලාගෙන ඒක තමයි හොඳම தත්ත්වය Tamanට අවාසනාවක් මේ උදා වෙලා තියෙන්නේ කියලා ඇතම් ගිහි අය කල්පනා කරලා ඒ ආකාරයෙන් මනස විනාශ කරගන්නවා හූල්ලනවා. එතකොට ඇතැම් පැවිද්දෝ මහන වෙලා ගිහියන් දිහා බලාගෙන අපට සිද්ධ වුණේ අලාභයක් අපට කම්සප විඳින්නට නෑ අපට රුචි කරන හැටියට කටයුතු කරන්න නෑ දසාතින් හිර කරලා නීති දාලා දඬු කඳේ ගැහුවා වගේ ජීවිතයක් අපට ගත කරන්නට වෙලා තියෙන්නේ අර ගිහියෝ නම් සිතූ සිතූ ආකාරයට Taman කැමති විදිහට කම්සප විඳින්මින් ජීවත් වෙනව නේද කියලා ඒ පැත්ත බලාගෙන හූල්ලමින් ඉන්න පැවිද්දෝ සමාජයේ ඇතැම් විට මුණ ගැහෙනවා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ හැම විටම තමන් ලබා තියෙන తত্ত্বය හැල්ලුවට ලක් කරමින් ඒක පල්ලෙහාට දමමින් අර නොලැබුණු తত্ত্বය ගැන හූල්ලන ගතියක් සමාජයේ තියෙනවා. මේ ස්වභාවය සන්තුෂ්ටිය නැති වෙලා යන්නට ප්‍රධාන කාරණයක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ තැනකදී දක්වනවා සලාභං නාති මඤ්ඤේය නාඤ්ඤේසං පිහං චරේ අඤ්ඤේසං පිහං බික්ඛෝ සමාධින් නාදි ගච්ඡති තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ සලාභං නාති මඤ්ඤේයි. තමන්ට ලැබුණු ලාභය තමන් ලබාගෙන තියෙන දේ කවදාවත් හැල්ලු කරන්නට එපා. ඒක නොතකා හරින්නට එපා. ඒක අතිමඤ්ඤණය කරන්නට ඒක අභිභවා සිතන්නට එපා. ඒ මොකක් නිසාද Tamanට ලැබිලා තියෙන දේත් එක්ක ඕන Taman කටයුතු කරන්න. ඒක ප්‍රතික්ෂේප කළා කියලා වෙන දෙයක් ලබන්නට පුළුවන් නම් වෙනත් තත්වයකට පරිවර්තනය වෙන්න පුළුවන් නම් ඒ සඳහා උත්සාහ කිරීම වරදක් නෙවෙයි පින්නත. දැන් මේ කරුණ පරිස්සමින් තේරුම් ගන්නට ඕන. Taman ඉන්න තත්වයට වඩා දැන් ගිහි පුද්ගලයා පැවිදි හොඳයි. පැවිදි වෙන්නට ඉඩකඩ සකස් කරගන්නට පුළුවන් නම් ඒ සඳහා වීරය කරන එක වරදක් නෙමෙයි. නමුත් ඒ සඳහා ඉඩකඩත් නැහැ. ඒක කරගන්නට ක්‍රමයකුත් නැහැ. ඒක කරගන්නට අවකාශයකුත් නැහැ. හැබැයි මේ ගිහි ජීවිතය ගැන නොසතුටටපත් වෙලා පැවිද්ද ගැන අර විදිහේ හූල්ලමින් ජීවත් වෙන එක Tamanට තියෙන සතුටත් නැති කරගෙන තියෙන දේත් ඵල ප්‍රයෝජන ගන්නට බැරි වෙන්න ඒක හේතුවක් වෙනවා. නිසා එහෙම නෙවෙයි කල යුත්තේ තමන්ට වෙනත් තත්වයකට පරිවර්තනය වෙන්නට ඕන නම් ඒ සඳහා සාධක ගොඩනගන්නට ඕන. එතෙක් මේ තියෙන දේවල් වලින් අපි කොහොමද ප්‍රයෝජන ගන්නේ? මේ තියෙන తත්වය අපි කොහොමද උදව් කරගන්නේ? දැන් නිවන් දැකීම සම්බන්ධව කටයුතු කරනකොටත් මේ ප්‍රශ්නේම අද ගොඩාක් දෙනාට මතුවලා තියෙනවා. දැනට පුද්ගලයන් ජීවත් වෙන්නේ කෙලෙස් සහිත తත්වයක නම් අපි ඒක පිළිගන්නට ඕන. කෙලෙස් සහිත తත්වයකයි අපි ඉන්නේ. මේ මේ කෙලෙස් ධර්ම අපි ළඟ තියනවා කියලා දැනගෙන ඒ තියෙන කෙලෙස් ධර්ම පදනම් කරගෙන ඒ තියෙන පසුබිම උදව් කරගෙන අපි කොහොමද මේ නිකෙලස් භාවයේ දක්වා යන ගමන මනවින් සංවිධානය කරගන්නේ එහෙම ඒ ඒ කාරණේ අපි දකින්නට ඕන මේ තියෙන තෘෂ්ණාවම පදනම් කරගෙන තියෙන වීරයම පදනම් කරගෙන තියෙන සද්ධාවම පදනම් කරගෙන තමයි තියෙන අවිද්‍යාවම පදනම් කරගෙන තමයි අපිට මේ ගමන යන්න එතකොට තෘෂ්ණාව තියෙන කෙනෙක් ඒ තෘෂ්ණාව දුරු කරන්නට යන ගමනේදී තෘෂ්ණාව නැතුව වගේ රඟපාමින් ඒ ගමන යන්න හැදුවට ඒක නිකන් වංචනික වැඩක් වෙනවා. අවිද්‍යාව තියෙන පුද්ගලයා අවිද්‍යාව නැතුව වගේ නිවන් දකින්න උත්සාහ කළාට ඒක වංචනික ගමනක් වෙනවා. මොකද තියෙන සාධක පිළිගන්නේ නැතිනම්. ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා හඳුනගන්නේ නැතිනම් ඒ තැනැත්තට කවදාවත් විමුක්තිය කියන තැනට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගොඩනගා ගන්නට බැරි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ තියෙන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තියෙන්නේ අවිද්‍යාව නම් තියෙන්නේ තෘෂ්ණාව නම් මේ අවිද්‍යාව තෘෂ්ණාව මේ ප්‍රමාණයකට මගේ ළඟ තියනවා. දැන් මේ තියෙන தത്വයේ ඉඳලා අර නිකලස් தත්වයේ දක්වා මම යන වැඩපිළිවෙල කොහොමද සකසන්නේ? දැන් ආරම්භ කරන්නට වෙන්නේ මේ තියෙන තැන ඉඳලා. අපිට නැති තැනකින් ආරම්භ කරන්නට බෑ. වෙනත් අනාගතය අපේක්ෂා කරන තැනකින් අපිට පටන් ගන්නට බෑ. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියෙන தત્ත්වය පිළි අරගෙන එතනිනුයි අපිට හැම දෙයක්ම පටන් ගන්නට වෙන්නේ. හරියට කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියෙන්නේ අවිද්‍යාව නම් ඒ අවිද්‍යාවම විද්‍යාවතෙක් යන්නට අපට උදව් කරගන්නට පුළුවන්. තියෙන්නේ තෘෂ්ණාව නම් ඒ තෘෂ්ණාවම අපට වීතරාගී බව සඳහා තෘෂ්ණාව දුරු කිරීම සඳහා පාදක කරගන්න පුළුවන්. මේක ගැඹුරු කාරණයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තෘෂ්ණාව නිසාම සත්වය තෘෂ්ණාව නසනවා. අවිද්‍යාව නිසාම සත්වය අවිද්‍යාව නසනවා. ආහාරය නිසාම සත්වෝ ආහාරය දුරු කරනවා. මේ මේ කාරණේ ඊට ගැඹුරින් සිතා බලන්නට වටිනවා. කොහොමද අපිට අවිද්‍යාවම අවිද්‍යාව දුරු කරන්නට හේතු වෙන්නේ? කොහොමද අපිට තෘෂ්ණාවම තෘෂ්ණාව දුරු කරන්නට හේතු වෙන්නේ? මේ කාරණය නැවත නැවත සිතා බලන්නට ඕන දැනට තියෙන සාධක ටික පදනම් කරගෙන දැන් කෙනෙක් මේ කාරණේ අහගෙන ඉන්නකොට වරදවා තේරුම් ගන්නට එපා ආ එහෙනම් තෘෂ්ණාව තිබුණට කමක් නැහැ අවිද්‍යාව තිබුණට කමක් නැහැ මෝඩකම තිබුණට කමක් නැහැ කෑදරකම තිබුණට කමක් නැහැ ද්වේෂය තිබුණට කමක් නැහැ දැන් හාමුදුරුවෝ කියන්නේ ඒවත් අපට උදව් වෙනවා කියලා ඒ නිසා ඒවටම වසඟ වෙලා සිටිය යුතුයි කියන කාරණේ නෙවෙයි පිනතුනේ තෘෂ්ණාව තියෙන නිසා තමයි අපට තෘෂ්ණාව නසන්නට ඕන වෙන්නේ. තෘෂ්ණාව මතුවෙන්න මතුවෙන්න එකෙන් පීඩා විඳින නිසා තමයි ඒකෙන් වෙහෙසටපත් වෙන නිසා තමයි මේ තෘෂ්ණාව අවැඩක් මේකෙන් අනතුරක් වෙනවා මේකෙන් දුකක් ඇති කරනවා කියන කාරණේ වටහාගෙන තෘෂ්ණාව දුරු කරන්නා වූ ගමන් මගට යම්කිසි කෙනෙක් පෙළඹෙන්නේ ඒ තෘෂ්ණාවෙන් ඇති කරන පීඩාව නිසා ඒතර තෘෂ්ණාව නොතිබුණා නම් පුද්ගලයාට තෘෂ්ණාව දුරු කිරීමේ මගකට අවතීර්ණ වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. අඳුර නොතිබුණා නම් ආලෝකයක් ගැන මිනිස්සෙකුට හිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඒ අඳුරම තමයි ආලෝකය ගොඩනගන්නට පදනම් වෙන්නේ, පාදක වෙන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ හා එහෙනම් මේ අඳුර හොඳයි මේකත් එක්ක එකතු වෙලා ඉන්නකොට තමයි ආලෝකය ලැබෙන්නේ කියලා පටලවා ගන්න එක නෙමේ මේ තියෙන අඳුර පාදක කරගෙන අපි කොහොමද අඳුරෙන් නැගී සිටින්නට වැඩපිළිවෙලක් යොදන්නේ. එතකොට දැනට තියෙන අවිද්‍යාව දැනට තියෙන නොයැටීම තියෙන්නේ ඒක. හැබැයි මේක පාදක කරගෙන අපි කොහොමද විද්‍යාවතෙක් යන ගමන නිර්මාණය කරන්නේ ගොඩනගන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනේ ටික ටික අපි ගැඹුරින් කල්පනා කරලා බලන්නට ඕන දැනට තියෙන සාධක අපි කොහොමද භාවිතා කරන්නේ දැන් සමහර කෙනෙකුන්ට අපේ නිවන් දකින තෙක් මේ සසර ගමන සැලසුම් කරගන්නට යම් යම් උපදෙස් දෙනකොට මතු භවයේ සැලසුම් කරගන්නේ මෙහෙමයි කියලා කියනකොට එකවරම කලබල වෙනවා. ඉතින් මතු භවයක් ගැන අපි ඇයි හිතන්නේ හාමුදුරනේ? මතු භවය ගැන ඇයි අපි තෘෂ්ණාවක් ඇති කරගන්නේ? ඉතින් ඒකත් තෘෂ්ණාවක් නේද? පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන එකත් තෘෂ්ණාවක් නේද? එහෙම නැතුව නේද අපි මේ නිවන් දකින මග යා යුත්තේ? අන්න එහෙම මිනිස්සු ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ දැනට තෘෂ්ණාවෙන් බරිත වෙලා ඉන්නෝ. දැන් මේ තෘෂ්ණාව නසන්නටයි යන්නේ. හැබැයි තෘෂ්ණාව තියනවා ඒක ක්‍රියාත්මක වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තෘෂ්ණාව නැවති සාධකයේ අපි තුල නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක පිළිගන්නවත් ලෑස්ති නැතුව තමයි අර మతు භව එහෙම නැත්තම් නිවන පිළිබඳව සංකල්පය ප්‍රතිපත්තිය ගොඩනගන්නට බොහෝ දෙනා උත්සාහ කරන්නේ ඉතින් මෙතන තනිකරම වංචනික තත්වයක් නිර්මාණය වෙනව හැරෙන්නට කවදාවත් යථාර්ථවත් බවක් යථාර්ථවාදී ප්‍රතිපත්තියක් නිර්මාණය වෙයි කියලා හිතන්නට අමාරුයි පින්නත. ඒ නිසා මම නැවතත් සිහිපත් කරනවා මේක වරදවා ගන්නට එපා. තියෙන දුර්වලකම් හොඳයි කියලා කියන එක නෙවෙයි මේ කියන්නේ. දැනට තියෙන්නේ ඒකනම් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව තියෙන දේ කොහොමද අපි භාවිතයට ගන්නෙ කියන එකයි අපි මෙහිදී පැහැදිලි කරගන්නට උත්සාහ කළ යුත්තේ. අර අචාන් චාහාමුදුරුව කරන ප්‍රකාශනයක් අපි නිතර සිහිපත් කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ ඥානවන්තයාට ප්‍රඥාවන්තයාට කැලිකසලත් පොහොර කරගන්නට පුළුවන්. ඒතර දැනට තියෙන කැලිකසල නම් කුණු රොඩු නම් අපවිත්‍ර දේවල් නම් කිලිටි දේවල් නම් අපොයි මට නම් මේක නෙමෙයි ඕන කරන්නේ මට ඕන හොඳ පිරිසුදු තත්වයක් හොඳ ප්‍රසන්න තත්වයක් කියලා ඒකත් එක්ක පොරාලලා අනුන්ගේ දෙයට හූල්ලන එක නෙවෙයි කල යුත්තේ. අපි කල යුත්තේ දැනට තියෙන කැලිකසල ටික එකතු කරලා තවත් කුණු රොඩු ටිකක් දාලා එක පොහොර කරගෙන ඒකෙන් හොඳ මල් පැලයක් හිටව ගන්නට, ඒකෙන් හොඳ පළතුරු පැලයක් හිටව ගන්නට, ඒකෙන් හොඳ එළවලු ටිකක් වගා කර ගන්නට, එතකොට වසවිස නැති ආහාරයක් භුක්ති විඳින්නට, ඒකෙන් කය නිරෝගී කරගන්නට, මනස සුවපත් කරගන්නට, ඒ තුලින් කායික ව්‍යායාමයක් ගොඩනගා ගන්නට ඒ වගේම තැන් තැන්වල ඒ කුණු රොඩු ටික දාලා ඒක ලෝකෙට කරදරයක් වෙන්න විස බීජ පැතිරෙන්න මැස්සෝ අහන්න ගඳ ගහන්න සලස්සන්නේ නැතුව ඒ Taman ළඟ තියෙන කුණු ටික ඒකරාශී කරලා ඒක අර්ථවත් විදිහට භාවිතා කරලා සමාජ සුබසාධනයටත් කායික මානසික අධ්‍යාත්මික සංවර්ධනයටත් මේක යොදාගන්නේ කොහොමද අන්න ඒ විදිහට අපට සිතා බලන්නට පුළුවන් නම් තියෙන්නේ කුණු රොඩු උනත් ඒ තැනැත්තාට ඒන් ලොකු යහපතක් කරගන්නට පුළුවන්. අන්න එහෙම සිතන්නට පුරුදු වෙන කෙනෙකුට විතරයි පින්නතුනේ ඒ Taman සතුව දැනට තියෙන දේ සතුටින් යහපතක් වෙනුවෙන් භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති හැම මොහොතකම බොහෝ මිනිසුන් කල්පනා කරන්නේ අපට නම් සිද්ධ වුණේ අලාභය, අපට නම් සිද්ධ වුණේ අවාසියක්, අහවල් අහවල් අයට නම් ගොඩක් දේවල් තියෙනවා. හොඳ ප්‍රණීත දේවල් තියෙන අපට තමයි නැති උනේ කියලා නිරන්තරයෙන් ලෝකෙ සමග මැනීමකට භාජනය කරනවා ලෝකයේත් එක්ක සංසන්දනය කරනවා එහෙම සසඳලා මැනගන්නවා එක්ක තමන් පහත් තැනක ඉන්නේ එක්ක තමන් උසස් තැනක ඉන්නේ එක්ක තමන් සම තැනක ඉන්නේ කියලා මේ මාන්නය ගොඩනගෙන්නට මේ සසඳීම තමයි පදනම් වෙන්නේ එතකොට මේ සැසඳීමෙන් කිසිම තේරුමක් නැහැ. මොකද දැන් තමන් උරුම කරගෙන ඇවිත් තියෙන තමන් සතුව තියෙන සාධක කොච්චර මැන්නත් ඒවා හැමමයි. අනේකා ළඟ තියෙන සාධක කොච්චර මැන්නත් ඒවා හැමමයි. එතකොට මේ මැනීමෙහි තේරුමක් නැත්තේ කුමක් නිසාද? ඒ ඒ දේට අදාළ සාධක එහි පවතිනවා. අපි උත්සාහයෙන් වෙනස් කරගත්තොත් විනා ඒ සංසන්දනය කරලා ඇති තේරුමක් නැහැ. අනිත් කාරණේ තමයි එක් එක්කෙනාගේ පරමාර්ථ විවිධයි. ඒ ඒ පරමාර්ථය මත රුචි අරුචිකම් මත ඇබ්බැහි මත සසර එක් එක් පුද්ගලයාගේ කුසල අකුසල කර්ම විපාකයන් මත එක් එක් පුද්ගලයාට යම් යම් දේවල් එකතු වෙලා රාශිභූත වෙලා තියෙනවා. ඉතින් මේ తত্ত্বය ඒ එතන පවතින සාධක අනුවයි තීරණය වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් නෙළුම් මලක එක හැඩයක් තියෙනවා. මහනෙල් මලක තවත් හැඩයක් තියෙනවා. රෝස මලක තව හැඩයක් තියෙනවා. වර්ණයක් තියෙනවා. සුගන්ධයක් තියෙනවා. මේ එකින් එක ගත්තයින් පස්සේ ඒවැ හැඩ වෙනස්, ඒවැ වර්ණ වෙනස්, ඒවැ සුගන්ධය වෙනස්, ඒවැ ස්වභාවය වෙනස්, හැදෙන පරිසරය වෙනස්. එතන මෙහෙම ගත්තහම මේ එක් එක් මලක් හැඩතල වලින් වර්ණ වලින් සුගන්ධයෙන් වෙනස් වුණාට ඒ හැම එකක්ම අපි මලක් හැටියට අගය කරනවා. පිච්ච මලත් අපි මලක් හැටියට අගය කරනවා. රෝස මලත් එතකොට මහනෙල් මලත් නෙළුම් මලත් අපි මලක් හැටියට අගය කරනවා. ඒ කොයිකටත් කවුරුත් ප්‍රිය කරන සුගන්ධයක් තියෙනවා. කවුරුත් ප්‍රිය කරන වර්ණයක් හැඩතලයක් තියෙනවා. ඉතින් දැන් මේ පිච්ච මල රෝස මලත් එක්ක රෝස මල නෙළුම් මලත් එක්කලා මෙහෙම සංසන්දනය කිරීමේ ඇති තේරුමක් නැහැ. මොකද එහෙම සැසඳුවයි කියලා කළ හැකි දෙයක් නැහැ. එයටම ආවේනික වූ ගති ලක්ෂණයි එහි පවතින්නේ. ඒ නිසා මේ නිවන් මගෙහිදී රජතුමා සමග ගොවියා සංසන්දනය කරලා ගොවියා සමග ව්‍යාපාරිකයා සංසන්දනය කරලා හාමුදුරුව සමග ගිහියා සංසන්දනය කරලා මෙහෙම ඇති තේරුමක් නැහැ පින්නතුනේ Taman ලබා ඇති සාධක වඩා निराවුල්ව නිවැරදිව භාවිතා කරමින් අපි උසස් ප්‍රතිඵලයක් ගොඩනගන්නේ කොහොමද කියන එකයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා පිච්චමල ඒ පිච්චවැලෙහි තියෙන සාධක ටික ගොඩනගලා තමයි ඒ පිච්ච මල නැමැති නිර්මාණය මේ ලෝකයේ තුල ස්වභාවිකව ජනිත වෙන්නේ. එතකොට නෙළුම් මලක් ඒ තුල ඒ නෙළුම් පැලයක් තුල නෙළුම් ගහක් තුල තියෙන සාධක ටිකයි ගොඩනගලා නෙළුම් මල නැමැති මේ ඵලය ලෝකයට ජනිත කරන්නේ. ඉතින් මේවා ස්වභාවිකව සිද්ධ වෙනවා වගේම මේ පුද්ගලයෙක් හැටියට අපි ගත්තා වුණත් මෙතනත් පුද්ගලයෙක් නෑ මෙතන තියෙන්නේ මූල ධාතු ටිකක්. එතකොට මේ ධාතු ටික අපි යහපත් ඵලයක් සඳහා ඒකරාශී කරන්නේ කොහොමද කියලා අපි සතුව තියෙන විඥානය භාවිතා කරලා අපි සතුව තියෙන සිත භාවිතා කරලා අපට යම්කිසි සංස්කරණයක් ගොඩනැගීමක් කරන්නට පුළුවන්. අන්නේ ගොඩනැගීම නිවැරදිව කරන්නට පුළුවන් වුණොත් තමයි ඒ පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගත්තොත් තමයි අපට මේ කටයුත්ත සතුටින් කරගෙන යන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවන හැම විටම සතුට වෙනුවට නොසතුට ගොඩනැගෙනවා. ඒ වගේම සහනශීලීභාව වෙනුවට අසහනකාරී තත්ත්වයේ ගොඩනැගෙනවා. හැම විටම තියෙන දේ ප්‍රතික්ෂේප කරන්නට නැතිදී අපේක්ෂා කරන්නට ඒ පුද්ගලයා යොමු වෙනවා. ඒ වගේම පිනතුනේ මේ ලැබුණු දේ ප්‍රතික්ෂේප කරන්නට තවත් එක හේතුවක් තමයි සාධකයක් තමයි මේ ඉන්ද්‍රිය හරහා ලබන සන්තුෂ්ටිය හැමදාම එක වගේ පවතින්නේ නැහැ. අපි හිතමු යම්කිසි ආහාරයක් කෙනෙක් අනුභව කරන්නට බොහොම කැමතියි. දැන් ඒ ආහාරය පළවෙනි වතාවට හදලා දුන්නන් පස්සේ එතනටට ලොකු සතුටක් ඇති වෙනවා. ලොකු ආස්වාදයක් ඒකින් ලබනවා. හැබැයි හොඳටම කුසගිනි නිවුනන් පස්සේ බඩ පිරුණන් පස්සේ ආය ආයෙත් පෙරත්ත කර කර ඒක කවන්න හදනකොට එතනින් එහාට අප්‍රසන්න බවක් අප්පිරියාවක් මතුවෙනවා. අර උදාහරණයක් හැටියට ජනවහරේ තියෙනවා අතිරහ වුණත් කනකොට කනකොට තිත්තරහ වෙනවා කියලා කතාවක් තියෙනවා. එතකොට ඕනවට වැඩි වුණොත් දැන් අතිරස කියන වචනේම තේරුම අතිශයින්ම රසවත් දේ. ඒතර අතිශයින්ම රසවත් දේ වුණත් නැවත නැවත භුක්ති විඳිනකොට ඒක එපා වෙනවා අප්‍රසන්න වෙනවා. මේ ඉන්ද්‍රිය හරහා විඳින සතුට මෙන්න මේ වගේ ස්වභාවයක් පවතිනවා. ඒකට කියනවා සාමිස සතුටයි කියලා. ලෝකයේ සතුට දෙආකාරයි සාමිස සතුට, නිර්ාමිස සතුට කියලා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා දෙනවා. මේ සාමිස සතුට කියලා කියන්නේ අර ඉන්ද්‍රිය හරහා ලබන්නා වූ සන්තුෂ්ටිය. ඉන්ද්‍රිය හරහා ලබන සතුටෙහි තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නැවත නැවත එකම දේ ලබනකොට ඒ මුලින් ලැබපු ආස්වාදය දෙවනි තුන්වෙනි අවස්ථාවේ ලබන්නට බෑ. එතකොට ඒක ටිකෙන් ටික ටිකෙන් ටික නීරස වීගෙන යනවා. එතකොට මිනිස්සුන්ට ඕන වෙනවා ඒ දේම වෙනත් ආකාරයකින් ලබන්නට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඔන්න ටික දවසක් බත් කනකොට මිනිස්සුන්ට නිකන් බත් කන්න බෑ වගේ එක දිගටම බත් කෑවේ දැන් වෙනින් දෙයක් අම්. ඊට පස්සේ ඉන්දියාප්ප. එහෙම නැත්නම් ඉන්දියාප්ප ටික දවසක් කාගෙන යනවා. දැන් ඉන්දියාප්ප කාලා ඇති වෙලා එතකොට පාන් කම. ටික කාලයක් පාන් කාගෙන යනකොට මේක එපා වෙලා රොටි කම. එතකොට රොටි කාලා ටික දවසක් ආයේ බත් කම. දැන් මේ විදිහට මේ මොන පැත්තට කැරකිලා ගියත් එකම දේ විවිධාකාරයෙන් එකම පිටි සහිත දේවල් එකම ධාන්‍ය වලින් ගන්නා වූ ඒ පිටි වලින් විවිධ විදිහට ආහාර පාන නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන දේ ඒ අපි යොදා ගන්න ක්‍රම රටාවන්ගේ වෙනස මත අපට ඉන්ද්‍රයන්ට වෙනස් ආකාරයකින් ගෝචර වෙනවා. ඒ වෙනස් වෙනස් ආකාරයකින් ගෝචර වෙනකොට අපට වෙනස් වෙනස් ආකාරයේ තෘප්තියක් ඒ තුලින් ලැබෙනවා. හැබැයි එකම දේ දිගින් දිගට ලැබීගෙන යනකොට ඒක ටිකක් නීරස වෙන ගතියක් හිටිනවා. එතකොට මිනිස්සුන්ට මේ ඉන්ද්‍රියන් හරහා ලබන සන්තුෂ්ටිය නැවත නැවත පවත්වා ගන්නට උනන්දු වෙනකොට හැම විටම යම් යම් වෙනස්කම් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ලෝකේ දැන් අද කාලේ බලනකොට අර ආදි කාලේ තිබිච්ච සමහර පැරණි දේවල් නැවත මතුවෙමින් පවතිනවා. ඇඳුම් විලාසිතා, කොණ්ඩ මෝස්තර මේ නොඑක් දේවල් ආදි කාලේ තිබිච්ච தත්ත්වයට ආය ටික ටික පරිවර්තන වෙමින් පවතිනවා. ඒ මොකක් නිසාද අර නවීකරණය වෙන මට්ටමට ගිහිල්ලා ඒකේ එච්චර ආස්වාදයක් නැතුව යනකොට ආයෙ වෙනස් ක්‍රමයක් හොයන්නට උත්සාහ කරනවා. ඉතින් වෙනස් කියලා මේ ලෝකේ එකම ටිකක් තමයි මේ පැත්තට මේ පැත්තට කැරකෙන්නේ. ආයෙ මුල ඉඳන් අගට, ආයෙ අග ඉඳන් මුලට මෙහෙම චක්‍රාකාරව හැම දෙයක්ම ලෝකයේ තුල පරිවර්තනය වෙමින් පවතිනවා. පරිවර්තනය කියලා කියන්නේ මේ නැවත නැවත නැවත නැවත කැරකි කැරකි ආපහු මුලට යනවා ආපහු අගට යනවා මෙහෙම කැරකෙමින් ලෝකයේ හැම දෙයක්ම අගමුල මාරු වෙමින් යලි යලිත් අවදි වෙමින් පවතිනවා. ඉතින් මිනිසුන්ගේ සිතුම් පැතුම් වුණත් සංකල්ප වුණත් සමාජය තුළ පවතිනා වූ යම් යම් හැඩතල වුණත් මේ විදිහට යලි යලිත් පැරණි දේ අවදි වෙමින් ආයේ යටපත් වෙච්ච දේ ආයෙත් අවදි වෙමින් මෙසේ පවත්වාගෙන යනකොට මිනිසුන්ට නැවුම් බවක් වගේ දැනෙනවා. නමුත් ඒ නැවුම් ගතිය වගේ දැනෙන්නේ අර එකම දෙයින් වෙනස් වෙච්ච වෙනස් ආකාරයකට ඒ අත්දැකීම ඉන්ද්‍රිය හරහා භුක්ති විඳීමයි. දැන් එතකොට යම්කිසි කෙනෙක් මේ සාමිස සතුටට පමණක්ම ඇබ්බැහි වෙනකොට තියෙන හානිය තමයි පෙනතුනේ ඔය විදිහට අර නැවුම් දේවල් හොයලා හොයලා නැවුම් දේවල් හොයලා හොයලා කවදාවත් තෘප්තිමත් නොවන ගතියකට පැමිණෙනවා අපි අර පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කළා වගේ අර ઈચ્છාව බලාපොරොත්තුව කියන එක එන්න එන්න වැඩි වෙනවා. මොකද දැන් ඒ තැනත්තාට දැනෙනවා මේක අලුත් විදිහකට වෙනස් ක්‍රමයකට ලබනකොට වෙනදට වඩා ආස්වාදයක් සතුටක් දැනෙනවා. හැබැයි ඒ ආස්වාදයේ සතුට ටික දවසක් ලබනකොට නැහැ. ඒ නිසා මේක තවත් වෙනින් ක්‍රමයකට ලබන්නට ඕන. එතකොට ඔන්න අලුත් ක්‍රමයක් ගැන බලාපොරොත්තු අපේක්ෂාව ඇති වෙනවා. ඒ විදිහට ලබාගෙන යනකොට ඒ සතුට නැති වෙනවා. තවත් අලුත් විදිහකට මේක ලබන්නට ඕන. මේ විදිහට අර සාමිසය පදනම් කරගෙනම සතුට ලබන්නට පුරුදු පුහුණු වෙනකොට ඒතනත්තාගේ సంతානය තුල අර විවිධ බලාපොරොත්තු නැවුම් බලාපොරොත්තු අලුත් අලුත් හැඩතල පිළිබඳව බලාපොරොත්තු නිරන්තරයෙන් ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. දැන් පසුගිය දේශනාවකදී අපි පැහැදිලි කළා මහා මන්දාතු රජතුමාගේ කතා ප්‍රවෘත්තිය. එතුමා මනුලොව චක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබලා ඒක නැවත නැවත විඳිනකොට චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය කියන්නේ අතිශයින්ම මේ මුළු පොළොව තලයටම ප්‍රධාන රජතුමා. එතකොට මනුලොව ලබන්නට තියෙන උසස්ම සැප සම්පත්. නමුත් ඒක වුණත් දිගු කලක් එක එක විදිහට ලබනකොට එතුමා ඒකෙන් උදාසීන භාවයටපත් වෙනවා. ඊට පස්සේ චාතුර් මහරජික දිව්‍ය ලෝකයට ගිහිලා එහි දිව්‍ය සම්පත් විඳිනකොට ඒකෙන් උදාසීන භාවයටපත් වෙනවා. ඊළඟට තෞතිසා දෙව්ලොවට ගිහිල්ලා ඒ දිව්‍ය රාජ්‍ය කරමින් කාලාන්තරයක් ගත වෙනකොට ඒකෙන් අතෘප්තිකර බවකටපත් වෙනවා. මේ සාමිස සුවේ තියෙන ස්වභාවය ඒකයි. කොයි තරම් ලැබුණත්, කොයි තරම් අපේක්ෂා කළත්, ඒ අපේක්ෂා කරන හැමදේම සමෘද්ධිමත් උනත් කවදාවත් තෘප්තියක් ඇති වෙන්නේ නැහැ, සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාට පමණක් නෙමෙයි නිවන් දකින්නට අපේක්ෂා කරන ගුණනුවණ වඩන හැම දිනෙකටම තථාගතයන් වහන්සේ දේශනා කරනවා අල්ප වූ අවම වූ අවශ්‍යතාවයන් මත සතුටු වෙන්නට පුරුදු පුහුණු වුණොත් ඊට පරිබාහිර දේ අතිරේක දෙයක් හැටියට හඟිමින් අපට වෙහෙස නොවි සතුටින් හැමදාම ජීවත් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ පින තුනේ දැන් අපට ජීවිතේ පවත්වන්නට පසුගිය දේශනාවකත් අපි පැහැදිලි කළා අවශ්‍යතාවයන් තියෙනවා. ඒ කියන්නේ ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත්, අධ්‍යාපන මේ ආදී දේවල් අපට අත්‍යවශ්‍යයි ලෝකයේ තුල ජීවත් වෙන්න. එතකොට දැන් ආහාරය අවශ්‍යයි. හැබැයි ආහාරය අවම ප්‍රමාණයෙන් අපි අත්‍යවශ්‍ය ප්‍රමාණයෙන් අපි අපේක්ෂා කරගෙන හිටියහම ඊට වඩා අමතර ලැබුණොත් මේක අමතර ලාභයක් කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි අපි මහා ලොකුවට උසස්ම විදිහට බලාපොරොත්තු වුණොත් ඒ தත්ත්වෙට නොලැබෙන හැම මොහොතකම අපට වෙහෙස කර බවක් ඇති වෙනවා. මේකෙන් අපි කියන්නට උත්සාහ කරන්නේ මේකයි පෙන්නතුනේ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට දේශනා කරනවා පින්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා තත්තතේ යාව ජීවං උත්සාහෝ කරණීයෝ එතකොට මහණෙනි නුඹලා මේ පැවිද්දට පැමිණෙන්නේම පිඬු සිඟාගෙන ගිහිල්ලා ගයක් ගයක් පාසා ඇවිදගෙන ගිහිල්ලා ඒ ලැබෙන දෙයින් ජීවත් වෙන්නයි. ඒක මතක තියාගන්න. එතකොට ඊට වඩා අමතර සංග්‍රහයක් ලැබෙනවා නම් ඒක අතිරේක ලාභයක් හැටියට පිළිගත්තට කමක් නැහැ. හැබැයි මතක තියෙන්න ඕන මේ මහාන වෙන්නෙම මේ ගයක් ගයක් ගානේ ගිහිල්ලා පිඬුසිඟාගෙන ගිහිල්ලා ඒ සිඟමණෙන් ලැබෙන්නා වූ දෙයින් යැපෙන්නයි නුඹලා මහාන වෙන්නේ කියන එක මේක මතක තියෙනවා. එතකොට පැවිද්දා පැවිද්දට පැමිණෙන්නේම මේ අත්‍යවශ්‍ය ආහාර ටිකක් සම්පාදනය කරගෙන කය නඩත්තු කරගෙන ಗುಣධම් වඩනවා. ඒ නිසා මේ පැවිද්දට යොමු වෙන්නේ කෑම පිණිස නෙමේ මේ පැවිද්ද පවත්වා ගන්නට බ්‍රහ්මචර්යාව පවත්වා ගන්නට ගුණනුවණ වඩවන්නට කය නඩත්තු කරන්න අවශ්‍ය නිසා ලැබෙන අවමයෙන් මම දිවි පවත්නවා කියන දෙයට හිත හදාගෙන තමයි මෙතනට එන්නේ. එහෙම හිත හදාගෙන ආවන් පස්සේ උන්වහන්සේට සල්පයක් ලැබුණත් බොහොමයක් ලැබුණත් දායකයෝ ටිකක් ගෙනත් දුන්නත් ගොඩක් ගෙනත් දුන්නත් උන්වහන්සේට නොසතුටක් ඇති වෙන්නේ නැහැ. කුමක් නිසාද උන්වහන්සේ දන්නවා මම මේ පැවිද්දට එළඹුණේ මේ ගයක් ගයක් ගානේ ගිහිල්ලා සිඟමනේ ගිහිල්ලා ලැබෙන දේෙන් ජීවත් වෙන්නයි. ඉතින් මිනිස්සු මේ ළඟට ගෙනත් දෙනකොට මම වෙහෙස මහන්සි වෙලා ගිහිල්ලා හොයාගත යුතු දේ දැන් මේ මහජනතාව මගේ ළඟටම ගෙනල්ලා දෙනවා නම් ඒක මට අතිරේක ලාභයක් නේද? අතිරේක පහසුවක් නේද? අනේ මේ මිනිස්සු මේ ජීවත් වෙන්න හරිහම්බ කරගත්තු දහඩිය මාංශයෙන් උපයාගත්තු දෙයින් නේද මේ කොටසක් අපට ගෙනවිත් පූජා කරන්නේ. නිසා මේ මිනිසුන්ට යහපතක් වෙන්නට ඕනේ කියලා සතුටු සිතින් ආශිර්වාද කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අපට දායකයෝ සලකන්න ඕන අපි මෙච්චර ලෝකෙට උදව් කරලා තියෙනවා අපි මෙච්චර ලෝකෙට මන කියලා තියෙනවා. ඒ නිසා අනිත් අයට දෙන හැටියට අපට දීලා හරියන්නේ අපට ඉහළම කොටස දෙන්න ඕන අපට මුල්ම කොටස දෙන්න ඕන අග්‍රභාගයම අපට දෙන්න ඕන මෙහෙම අපේක්ෂා කරගත්තයින් පස්සේ අර මහජනයාට පුළුවන් හැටියට මිනිස්සු දේවල් ගෙනත් දෙනකොට අර භික්ෂුව නොසතුටටපත් වෙනවා අපට බලාපොරොත්තු වෙන හැටියට අපට සැලකී යුතු ප්‍රමාණය මේ මිනිස්සු සලකන්නේ නෑ නේද මේ මිනිස්සු අපට අවශ්‍ය තරම් ගරු කරන්නේ නේද කියලා නිරන්තරයෙන් නොසතුටක් ඇති වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්‍යවශ්‍ය අල්පයකින් යැපෙන්නට හිත හදාගත්තොත් එතනින් එහාට එතනටට නැති වෙන්න දෙයක් නැහැ හැබැයි අර මහිච්ඡතාවයෙන් අත්‍රිච්ඡතාවයෙන් පාපිච්ඡතාවයෙන් පිරිච්ච මනසක් ඇති කරගත්තොත් කවදාවත් ඒ තනත්තා තෘප්තිමත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි මේ අල්පේච්ඡතාවය සහ සන්තුට්ඨිතාවය කියන දෙක එකට බද්ධ වෙච්ච காரணා දෙකක්. අල්පේච්ඡතාවයේ තියෙන පමණට තමයි සන්තුෂ්ටිය ඇති වෙන්නේ. සන්තුෂ්ටිය තියෙන පමණට තමයි අල්පේච්ඡතාවය ඇති වෙන්නේ. එකින් එක සාපේක්ෂව යැපෙන ಗುಣධර්ම දෙකක් තමයි අල්පේච්ඡතාවය සහ සන්තුට්ඨිතාවය කියලා කියන්නේ. දැන් ගිහි පින්නතුන්ගේ පැත්තෙන් අපි මේක සැලකුවොත් අර මව්පියෝ සහ දරුවන්, ගුරුවරු සහ ශිෂ්‍යයින් මේ ආදි වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් පවත්වනකොට ඒ වගේම බිරිඳ සහ සැමියා ආදි වශයෙන් ඕනෝන් පවතිද්දී අනිකාගෙන් Tamanට ලැබෙන්නට ඕන අවම දේ පිළිබඳව පමණක් අපේක්ෂා ඇති කරගත්තත් අපි හිතමු මව්පියෝ හැටියට අපි දරු දූ දරුවෝ හැදුවා එතකොට අපට ඒගොල්ලන්ගේ මහා දෙයක් නොලැබුණත් අඩුතරමින් ඒගොල්ලන්ගේ ජීවිතවත් හොඳින් පවත්වනවා නම් අන්න ඒ විදිහට අවම බලාපොරොත්තු ඇති කරගත්තෙන් පස්සේ අපට ඒ අය සැලකුවත් නොසැලකුවත් අපට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. මොකද අපි දන්නවා අපි හැම කෙනෙක්ම ඉපදිලා තියෙන්නේ තම තමන්ගේ කුසල කුසල කර්ම ශක්තිය අනුව ජීවත් වෙන්නයි. දරුවා සැලකුවත්, බිරිඳ සැලකුවත්, සැමියා සැලකුවත්, අම්මා තාත්තා සැලකුවත් සැලකුවේ නැතත් ඒ වගේම හාමුදුරන්ට දායකයා සැලකුවත් නැතත් මේ කවුරුවත් මත නඩත්තු වෙන්නට නෙමෙයි අපි ලෝකෙ ඉපදිලා අපි ඉපදිලා තියෙන්නේ තම තමන්ට ආවේනික වූ කුසල කුසල කර්ම බලයක් ඇතුවයි. ඒ නිසා ඒ අනිත් අය සැලකුවා හෝ වේවා නොසැලකුවා හෝ වේවා තමන් භුක්ති විඳින්නේ තමන්ගේ කුසල කුසල කර්ම ශක්තියයි. එතකොට ඒ ශක්තිය භුක්ති විඳිනවා විනා අපේ අනුන්ගෙන් දෙයක් ලබනවා නොවේ කියන මේ කාරණේ හරියට තේරුම් ගත්තොත් අන් අය සැලකුවත් නොසැලකුවත් අපට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව තව කෙනෙකුට උදව්වක් කරනකොට උන්වහන්සේ අපේක්ෂා කරන්නේ මට මේ මිනිස්යාගෙන් සංග්‍රහයක් උපකාරයක් අවශ්‍ය මේ මිනිස්යාගෙන් මට කරදරයක් නොවුනොත් ඒ හොඳටම ඇති කියලා හිතාගෙන තමයි උන්වහන්සේ ගොඩක් වෙලාවට තව කෙනෙකුට යමක් දෙන්නේ. එතකොට අර ගොඩක් බලාපොරොත්තු මම මෙහෙම සලකලා තියෙනවා මම මෙහෙම උදව් කරලා තියෙනවා ඒ නිසා මට මෙහෙම ගරු කරන්න ඕන මට මෙහෙම සංග්‍රහ කරන්න ඕන යුතුයකම් ඉටු කරන්න ඕන මේ ලොකු බලාපොරොත්තු ඇති කරගත්තොත් හැම තිස්සෙම අපේ සතුට ගිලිහි යනවා අර අවමය අපේක්ෂා කරගත්තයින් පස්සේ ඒ නොසතුට වෙනුවට සන්තුෂ්ටියෙන් ජීවත් වෙන්නට පුළුවන් නිසා අල්පේච්ඡතාවය සහ සන්තුට්ඨිතාවය කියන මේ ಗುಣ දෙක එකින් එක බද්ධ වෙලා යන ස්වභාවයක් පවතිනවා එමනම් ඉදිරි ධර්ම දේශනාවේදී මේ සාමිස සතුට සහ निराමිස සතුට පිළිබඳවත් ඒ निराමිස සතුට ගොඩනගා ගන්න ආකාරය පිළිබඳවත් තව දුරටත් කරුණු පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. මෙතෙක් වේලා ධර්ම කිරීම තුලින් ඇති කරගත්තු මේ ධර්ම අවබෝධය තම තමන්ගේ ජීවිතවලට ප්‍රායෝගිකව භාවිතා කරමින්